ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ සංඥා ලේඛකාධිකාරී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද මකුලෑවේ විමල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වය හෝමාගම කිරිවත්තුඩුව කන්දකැටියේ පදිංචි හර්ෂණී නදීකා කලගෙදර 2011 වසරේ වෙසක් මස පුරපසළොස්වක පොහොය දිනටේ දෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසෙමු.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 සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති තී ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් පින්වත්නි අද මේ සියලු දෙනාමත් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් මේ ප්‍රචාරය කරන ධර්ම දේශනාව ශ්‍රී ලංකා වාසී බොහෝ දෙනෙකු ශ්‍රවණය කරන අවස්ථාව. මේ හැම දිනාම මේ විදිහේ ධර්ම දේශනාවක් සිද්ධ කිරීම සඳහා බලාපොරොත්තු වුණේ දායකත්වයේ දරන්නේ තමන් නමින් මිය පරලොව ගිය තමන්ගේ ඥාතිවරයෙකුට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර සත්පුරුෂ හැඟීමකින්. ඉතින් අපේ රටේ කවදත් කවුරුත් යම්කිසි කෙනෙකුට පින් අනුමෝදනාවක් කරන්නට බලාපොරොත්තු වෙනකොට ධර්ම දේශනාවක් සිද්ධ කිරීමත් මූලික කර ගැනීම චාරිත්‍ර ධර්මයක්. ඒ ඊටාම හොඳ අදහසක්. මොකද ධර්මයෙන් තොරව වෙන කිසිම පින්කමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ධර්මානුකූලව දිවි පැවැත් ගත කරමින් පින් දහම් සිද්ධ කිරීම තුළින් තමයි අපට ඒ කරන පින්කම ඊටාම හොඳ පින්කමක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි දානමය පින්කමක් කරනකොටත් වෙනත් වෙනත් අවස්ථාවලදී ධර්ම දේශනාවක් මුලින් පවත්වලා Taman ඒ පිළිබඳව අවධානය යොමු කරලා ධර්ම රසය ධර්ම රතිය භුක්ති විඳගෙන ඒ උතුම් වූ දානමය පින්කමක් හැටියටත් ඒ ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරගෙන ඒ මිය පරලොව ගිය අයට පුණ්‍යානුමෝදනා කිරීම චාරිත්‍ර ධර්මයක් හැටියට පවත්වනවා. ඉතින් ඒ අනුව මේ පින්වත්තුනුත් අද දවසේදී මේ ධර්ම දේශනාවක දායකත්වයේ දරමින් ලංකාවාසී බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වලා දීලා ඒ ධර්ම දානමේ මහා පින්කම සිද්ධ කරගන්නට සූදානම් වෙන අවස්ථාව. ඒ නිසා මේ වෙලාවේදී ඉතාම හොඳින් මේ ධර්මයට ඇහුම්කන් දෙන්න අපේ ඥාතිවරුන්ට පින්පෙත් අනුමෝදන් කරන්න අපි මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නවා ඒ වගේම අපේ සිත් තුළට ඇති වුණ දුක කනගාටුව තුනී කර ගැනීමටත් අපට මේ ධර්ම ශ්‍රවණයේ පිංකම් හේතු වෙනවා කියන හැඟීම හිත තුළ ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නට ඕනේ ධර්ම ශ්‍රවණය කරනකොට අපට කරුණු කීපයක් ඒ තුලින් සම්පූර්ණ කරගන්න පුළුවන්. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති දික්කින් උජුං කරෝති චිත්තමස්ස පසීද්ති කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට කලින් අහලා නැති දේවල් ඒ දේශනාව තුලින් අහන්නට ලැබෙනවා සුතං පරියෝදපේති කලින් අහලා තියෙන ධර්ම දේශනාවක් වුණත් තව තවත් ඇය පිරිසුදු කරගන්නට දැනීම දියුණු කර ගැනීමට හේතු වෙනවා. දිට්ඨින් උජුං කරෝති කියලා සඳහන් කළේ මිත්‍යා දෘෂ්ටි වැරදි අදහස් සිත් තුළ තියෙන දේවල් තුනුරුවන් කෙරෙහි යම්කිසි වැරදි හැඟීම් තියෙනවා නම් ඒවා দূරීභූත කරගෙන ධර්මය තුලින් සැනසීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම චිත්ත මස්ස පසීදති බණ අහපුවාම හිතේ ලොකු ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. හිතට ඇති වෙලා තියෙන විවිධ විදිහේ සැක සංකා දුරු කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ විදිහේ බොහෝ ආනිසංස මෙලවදීම ධර්ම ශ්‍රවණය තුලින් ලබන්න පුළුවන්. එහි උතාම උසස්ම ආකාරය හැටියට ඒ තමන්ගේ ධර්මඥානය දියුණු කරගෙන ධර්ම අවබෝධය කරගෙන සාන්ත වූ අජරෝ අමාමහ නිවනිනුත් සැනසීමට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒ බව කල්පනා කරගෙන අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ශ්‍රවණය කරන්නේ අපට මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් දහම් කරුණු දැනගෙන ධර්මඥානය දියුණු කරගෙන ධර්ම අවබෝධය කර ගැනීමටම හේතු ආසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න මා අද මේ මාතෘකා වශයෙන් තැබූ ගාථා කීපය අයිති වෙන්නේ අපේ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථවල පෞරාණිකම ධර්ම ග්‍රන්ථයක් වන සුත්ත නිපාතය කියන ධර්ම ග්‍රන්ථයටයි අයිති වෙන්නේ. ඒ සුත්ත නිපාතයේ වර්ග පහක් සඳහන් වෙනවා. ඒ වර්ග පහේ අට්ටක වර්ගය කියන ඊටාම පෞරාණික ගාථා තිබෙන බුද්ධ කාලයේදී පවා භික්ෂූන් වහන්සේලා නිතර සජ්ජායනා කළ පාඩම් කරගෙන තිබුණ ඒ අට්ටක වග්ගයට අයිති කාම සූත්‍රය කියන සූත්‍රයේ අන්තර්ගත කරුණු කීපයක් තමයි අද මේ පින්නතුන්ට විස්තර කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. කාම සූත්‍රය කියනකොටම අපිට සමහර වෙලාවට වෙනත් අදහස් සංකල්පනා ඇති වෙන්න පුළුවන්. නමුත් මේ බුද්ධ ධර්මයේ කාම සංකල්පනාව කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තිය නිසා ඇතිවෙන ආදීනව ආස්වාද ඒවා නිසා ඇතිවෙන්නා වූ නිස්සරණය තුලින් ලැබෙන සැනසෙල්ල තමයි මේ කාම සූත්‍රය තුලින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම කාමයන්ගේ තියෙන ආදීනව තේරුම් ගන්නට ඕනේ කාමයන් ආස්වාදයේ තේරුම් ගන්නට ඕනේ කාමයන්ගේ තියෙන ආස්වාදයේ තේරුම් ගත්තාම ඒ ආස්වාදයේ තේරුම් ගත්ත අයට කාමාදීනව දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ආස්වාද ජනක කාමයන් ගෙන් වෙන් වෙනකොට ඒ කාමවත්තුන් නැති වෙලා යනකොට ඇති වෙන ආදීනව මොනවද කියලා තේරුම් ගන්නට පුළුවන්. ඊට පස්සේ ඒ ආදීනවයන් තේරුම් ගත්තාම අපට මේ කාමවත්තුන්ගේ නිස්සරණයක් නැතිවීමක් ඇති කරගෙන අර නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට බහින්නට ඒ කාම වස්තුන් පිළිබඳව දැන ඉගෙන ගැනීම බොහෝ කොට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ කාම සූත්‍රය බුදුරජාණන් වහන්සේට දේශනා කරන්නටත් හේතු වෙච්ච කාරණේ පිළිබඳවත් අපි මුටි මුලින් කෙටියෙන් දැනගෙන ඉගෙනගෙන තිබීම මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පහසුවක් වෙනවා. ඒ නිසා මා මුලින් දීර්ඝ වේලාවක් ගන්නේ නැතුව කෙටියෙන් මේ කාම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමට හේතු වෙච්ච කාරණය පිළිබඳවත් මේ පින්නතුන්ට මතක් කර දීමට කැමැතියි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයේදී එක්තරා දුගී දුප්පත් බ්‍රාහ්මණයෙක් හිටියා. මේ දුගී දුප්පත් බමුණා කෘෂිකර්මය කරගෙන තමයි ජීවත් වුනේ. ඉතින් මේ බමුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සවැත් නුවර ජේතවනාරාමේටත් ඒ වගේම සවැත් නගරයටත් ඇතුළත් වෙලා තිබිච්ච මහා වෙල්යායක් තිබුණා. මේ වෙල්යායේ කොටසක මේ බමුණා දුගී බමුණා කුඹුරක් වැපුරෙව්වා. යවහල් යව තමයි මේ කුඹුරේ වැපිරීම සිද්ධ කළේ. ඉතින් මේ කුඹුර වපුරන දවස්වලත් මේ සීසාන දවස්වල මුල් දවස්වල බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නේ උන්වහන්සේට විවේක තියෙන වෙලාවලදී මේ බමුණා ගොවිතැන් කරන ස්ථානයට උන්වහන්සේ වඩිනවා. ඉතින් මේ මඩ තවරාගෙන දාඩිය දාගෙන බොහොම දුකසේ ඉන්න මේ ගොවියා ඉන්න ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩම කරපුවාම ගොවියාට ලොකු සතුටක් දැනෙනවා. මේ තරම් මහා ශ්‍රේෂ්ඨ උත්මයෙක් මේ මම කුඹුර වැඩ කරන තැනට මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා නේද කියලා බොහොම සන්තෝෂයට පත් වෙලා උන්වහන්සේට වැඳලා උන්වහන්සේ සමග සාකච්ඡා කරනවා. ඉතින් ගොවිතැනට පාලු කරන්නට පාඩු කරන්නට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ස්ථානයට වඩින්නේ අනාගතයට තියෙන විපත්තියක් දැකලා ඒ විපත්තිය ඇති වුනහම මේ ගොවියාට පිළිසරණක් වීමේ බලාපොරොත්තුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ස්ථානයට වඩින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වරින් වර මේ විදිහට කුඹුර සීසාන දවසේදී ආවා වපුරන දවසේදී ආවා ඒ වගේම ගෝයන් ටික ටික හැදීගෙන එනකොට උන්වහන්සේ ගොවියා කුඹුරේ ඉන්නවනම් උන්වහන්සේට වඩින්නට විවේක තත්වයේ තියෙනවනම් වරින් වර මේ කුඹුරට වඩිනවා. ඉතින් මහරහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේ මේ ගොවියා සමග කතා කරනවා කුඹුරට වඩිනවා දැකලා උන්වහන්සේලාත් වරින් වර ඇවිල්ලා මේ ගොවියා සමග කතා බස් කරනවා. ඉතින් ගොවියාටත් ලොකු සතුටක්. මේ බුදුරජාණන් වහන්සේ වඩිනවා මහරහතන් වහන්සේලා වඩිනවා ඉතින් ඒ නිසා ගොවියත් බොහොම සන්තෝෂයෙන් කල්පනා කරගෙන හිටියා මේ කුඹුර පැහිලා මේන් අස්වැන්න ගත්තට පස්සේ මම බුදුරජාණන් වහන්සේටත් පූජාවක් කරන්න ඕන දානයක් දෙන්න ඕන කියලා ඒ විදිහට කල්පනා කරගෙන ගොවියාත් හිටියා. ඉතින් දැන් මෙහෙම ඉඳලා මේ කුඹුර පැහිලා දැන් අස්වනු නෙලා ගන්න හෙට දවසේ කියන දවසේදීත් ගොවියා කුඹුරට ගිහිල්ලා ඇවිල්ලා බොහොම සන්තෝෂයෙන් දැන් හෙට අස්වැන්න නෙලා ගන්න පුළුවන් කියන සතුටෙන් හිටියා. නමුත් බලාපොරොත්තු නොවුන විදියට එදා රාත්‍රියේ මහා වර්ෂාවක් ඇදහැලිලා අචිරවතී ගංගාව දෙගොඩ තලා යමින් අචිරවතී ගංගාවේ මහා ජලස්කන්ධය ගිහිල්ලා අර කුඹුර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. පැහිලා කපා ගන්න අස්වැන්න නෙලා ගන්න තිබිච්ච කුඹුර විනාශ වෙලා ගියා ගොවියාට මහා ලොකු ඉවසා ගන්න බැරි තරම් ලොකු දුකක් කනගාටුවක් ඇති වුණා. ඉතින් ගොවියා පසුවදා මේ වැස්ස පායුවාට පස්සේ ගිහිල්ලා බලනකොට කුඹුරේ Tamanda කිසිම අස්වැන්නක් නෙලා ගැනීමට නැහැ. සම්පූර්ණ යව ගහගෙන ගිහිල්ලා ලොකු විනාශයක් සිද්ධ වෙලා තියෙන ලොකු පසුතැවිල්ලක් හිතට ලොකු දුකක් කනගාටුවක් ඇති වුණා. ඉතින් ගොවියා ගෙදර ගිහිල්ලා තමන්ගේ කාමරයට වැදිලා බොහොම දුකෙන් කනගාටුවෙන් දොම්නසින් යුතුව ඉන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ කාරණය දැක්කා. උන්වහන්සේ වැඩියා ගොවියාගේ ගෙදරට ගිහිල්ලා උන්වහන්සේ කතා කළා. කතා කරපුවාම බුදුරජාණන් වහන්සේ වැඩපු නිසා අර දුගී දුප්පත් ගොවි මහත්මයා ඇවිල්ලා උන්වහන්සේට ආසනයක් පනවලා දීලා තමමුත් එකත් පසක වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද වද ඔබ දොම්නසින් වගේ ඉන්නේ කියලා කරුණු විචාරුවා. උන්වහන්සේ දැනගෙන හිටියත් කතාවට මඟ පාදා ගැනීම සඳහා ඒ විදිහේ කරුණු විචාරීමක් සිද්ධ කළා. ඒ විචාරණකොට ගොවි මහත්මයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මගේ මේ කුඹුර සීසාන දවසෙත් වැඩියා. මම මේ වපුරන දවසෙත් වැඩියා. ඉතින් මට වරින් වර ඔබ වහන්සේ ඇවිල්ලා බොහොම සතුටෙන් සමගියෙන් අපි දෙන්නා කතාබස් කරමින් හිටියා ඔබ වහන්සේට මම පූජාවක් කරන්න බලාපොරොත්තු හිටියේ. නමුත් සියල්ලම විනාශ වෙලා ගියා. අස්වැන්න කපාගන්නේ හෙට කියලා ඉන්න දවසේදී මහා වර්ෂාවක් ඇදහැලිලා මගේ සියලුම මේ ගොවිතැනෙන් ලබා ගන්න තිබිච්ච අස්වැන්න විනාශ වෙලා ගියා කියලා අර Tamand හිතට ඇති වුණ දුක බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. අන්න ඒ වෙලාවේදී මේ ගොවියාගේ සිත සනසීමට මේ කාම වස්තුන්ගේ තියෙන ආදීනවයන් පෙන්වන්නට කාම වස්තුන් ලැබෙනකොට තියෙන ආස්වාදයක් ඒවා විනාශ වෙනකොට ලැබෙන ආදීනවයත් පෙන්වන්නට තමයි මේ කාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ එදා ඒ ගොවියා අරමුණු කරගෙන ධර්ම දේශනා කළේ. ඉතින් අපට තියෙන කාල වේලාවේ හැටියට මේ ගාථාවල තියෙන කරුණු මේ පින්නතුන්ට අපි කියා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පළවෙනි ගාථාවෙන් දක්වන්නේ කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති. අද්ධා පීති මනෝ හෝති ලද්දා මච්චෝ යදිච්චති. Taman කැමති දේවල් බලාපොරොත්තු වෙනවා. නොයේ දේවල් මේ ලෝකේ අපි ඉන්නකොට ඇස පිනවන්නට, කන පිනවන්නට, දිව පිනවන්නට, නාසය පිනවන්නට, ශරීරය පිනවන්නට අපි කැමතියි. අපි මේ පිනවන්නට කැමති දේවල් අපට ලැබෙනකොට ඇසට හොඳ රූපයක් ලැබෙනකොට කනට හොඳ ශබ්දයක් ලැබෙනකොට දිවට හොඳ රසයක් ලැබෙනකොට නාසයට හොඳ සුවඳ ලැබෙනකොට ශරීරයට කොතනකට හෝ යහපත් ස්පර්ශයක් ලැබෙනකොට අපි ඒ කාම වස්තුන් පිළිබඳව ලොකු ආස්වාදයක් ලබනවා ඒ ආස්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා මේ ප්‍රත්‍යජන චිත්තසංතානවලට ඒ කාම ආස්වාදය ලැබෙනකොට ඒ කාමයේ තුලින් තස්ස චේතං සමිජ්ජති. ඔහුගේ හිත ඔහුගේ සතුට බොහොම ලොකුවට සම්පූර්ණ වෙනවා. ඒ තමන් බලාපොරොත්තු වෙන කාම වස්තුන් තමන්ට ලැබෙනකොට ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. හිත පිනවන කන පිනවන දිව පිනවන මේවා එක එක දේවල් Tamanට ලැබෙනකොට බොහොම හොඳයි කියලා ඒ පිළිබඳව ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදය ලබන දෙම අද්ධා පීති මනෝ හෝති ලද්දා මච්චෝ යදිච්චති. මත්ත්‍ය කියලා මෙතන සඳහන් වෙන්නේ මිනිස්යෝ සත්වයෝ පුජ්‍යලයෝ මේ හැම කෙනෙක්ම අර විදියෙන් අද්ධාපීති මනෝ හෝති බොහොම ප්‍රීතියට සන්තෝෂයටපත් වෙනවා මම බලාපොරොත්තු වෙන දේ මට ලැබුණා කියලා. ඒ විදිහේ බලාපොරොත්තු වෙලා ඒ තුලින් ඇතැම් විට උද්ධාමයටපත් වෙනවා. එහෙම නැත්නම් තමන්ගෙන් ප්‍රීතියට සතුටටපත් වෙනවා. නමුත් මෙහි ප්‍රශ්නේ තියෙන්නේ මේ කාමාස්වාදය ලැබීම නෙමෙයි. ඒක අපි කවුරුත් බුදුරජාණන් වහන්සේට උනත් රහතන් වහන්සේලාට උනත් මේ කාම වස්තුන් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ පරිහරණය කිරීමේදී ඇතිවෙන తත්වය තමයි මෙහිදී වෙනස් ස්වභාවයකටපත් වෙන්නේ. කාමයේ පිළිබඳව ගිජුකමක් නැති, කාමයේ පිළිබඳව ඇලීමක් නැති කෙනෙක් ඒ වස්තු ලැබුණාම ඒ වෙනුවෙන් පරිහරණය කරනවා පමණයි ඒ පිළිබඳව බැඳීමක් ඇති කරගන්නේ නැහැ. නමුත් ස්වච්ඡන්ද රාගය තියෙන පුජ්‍යලයෝ ඒ පිළිබඳව බැඳීමක් ඇති පුජ්‍යලයෝ කාම වස්තුන් ලැබුණාම ඒ පිළිබඳව ලොකු බැඳීමක් ඇති කරගෙන මමය මාගේය කියලා ඒ පිළිබඳව අල්ලා ගැනීමටපත් වෙනවා. ඒ මමය මාගේය කියලා අල්ලා ගැනීමටපත් වෙනකොට තමයි අර කාම වස්තුන් පිළිබඳව දැඩිය ආ තමන් ආදාන වශයෙන් අරගෙන අල්ලාගෙන උපාදාන වශයෙන් බැඳගෙන තියා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. රහතන් වහන්සේලාටත් මේ කාම වස්තුන් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. ප්‍රතඥ උසස් දියුණු ඇති අයටත් ඒවා පරිහරණය කරන්න සිද්ධ වෙනවා. මේ වස්තුන් පරිහරණය කිරීම වැරද්දක් නෑ. එහෙම නොවුනොත් අපිට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපට ඇහැට රූප දකින්න සිද්ධ වෙනවා, කනට ශබ්ද අහන්න ලැබෙනවා, දිවට රස දැනෙනවා, නාසයට සුවඳ දැනෙනවා, ශරීරයට ස්පර්ශ දැනෙනවා. ඒවා වළක්වන්න පුළුවන් කමක් නැහැ. ಜಾති බදිර, ಜಾති අන්ධ ආදී අයට ඒ ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් තිබුණත් ඒ ඇත්තොත් අනිත් ඉන්ද්‍රියන්ගෙන් ඒ රසය භුක්ති විඳින්න බොහෝ විට උත්සාහවත් වෙනවා. Tamanට නැති දේ පිළිබඳව කනගාටුවටපත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර ගොවියාට මතක් කරලා දෙනවා. ඔබ දැන් බොහොම ආසාවෙන් කල්පනාවෙන් හිතියා මට මේ වස්තුව මේ අස්චන්න නෙලාගෙන ලොකු සතුටක් ලබන්න පුළුවන් කියලා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබට ඒ ලැබෙන්න තිබිච්ච දේ ඔබගෙන් ගිලිහිලා ගියා. දැන් ඔබට මේ නැති වෙච්ච දේ නිසා තමයි මේ දුක ඇති වෙලා තියෙන්නේ. ඔබ මේක තේරුම් අරගෙන තිබුණේ නැහැ. ඔබ තේරුම් අරගෙන තිබුණා නම් මේ කාමවස්තුන්ගේ ස්වභාවය ඔබට දුකටපත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේෙහිදී කරුණු රාශියක් ප්‍රකාශ කළා. ඒ කරුණු තමයි එහිදී සඳහන් වෙනවා මේ කාමවස්තුන් පිළිබඳව කල්පනා කරනකොට එක එක්කෙනාගේ ඡන්දය ඇති වෙනවා. කැමැත්ත මේ කාමවත්තුන් පිළිබඳව මට විතරක් තියනවා නම් හොඳයි කියලා ඒ විදිහේ ඒ පිළිබඳව කැමැත්තක් බැඳීමක් ඇති කරගන්නවා. ඒ වගේම ඇල්මක් ඇති කරගන්නවා රාගය හැටියට. මේ කාමවත්තුන් පිළිබඳව ඇති කරගෙන ඒ වස්තුව පිළිබඳව වස්තු කාම වශයෙන් පමණක් නෙමෙයි ඒවා ක්ලේශ කාම වශයෙන් බැඳ ගන්නවා. අර වස්තුකාම වශයෙන් මේ වස්තුව තිබුණට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වස්තුව ක්ලේශකාම වශයෙන් බැඳ ගැනීම තමයි හුඟා භයානක වෙන්නේ. මේ කාම වස්තුන්ගේ තියෙන ප්‍රභේද තමයි වස්තුකාම ක්ලේශකාම වශයෙන් බෙදීම. වස්තුකාම තමයි අර රූපයට ඇහැට රූපය දැකීම, කනට ශබ්දය ඇසීම, ඒවා වස්තුකාම වශයෙන් අපට ගොදුරු වෙනවා. නමුත් ඒ වස්තුකාම වශයෙන් ඇතිවෙච්ච දේවල් ක්ලේශකාම වශයෙන් ඒවා පිළිබඳව අර කන්ද, රාග, සංකප්ප, නන්දි, සිනේහ, පරිලාහ, මුච්ඡා, අධ්‍යෝසානේ, යෝගය, ඕඝය, උපාදානයේ නීවරණය තණ්හාව කියන මේ 11 13 ආකාරයකට 13 ආකාරයකට මේ කාම වස්තුන් පිළිබඳව ක්ලේශ කාම වශයෙන් බැඳීම තමයි මේ සසර භයානක වීමට හේතු වෙන්නේ. එයින් ඡන්දකාමය කියලා කියන්නේ මේවා පිළිබඳව කැමැත්ත ඇති කර ගැනීම. ආස්වාදයක් ලැබෙන්නේ කැමැත්ත තියෙනකොට. Taman කාම වස්තුන් පිළිබඳව කැමැත්ත ඇති කරගත්තාම ඒ තුලින් ආස්වාදයක් ලැබෙනවා. ඒ වගේම ඒ පිළිබඳව රාගය ඇති කරගෙන ඒ තුලින් ඇල්ම ඇති කරගන්නවා. ඒ තුලින් ආස්වාදයක් විඳිනවා. ඒ වගේම සංකප්පනා වශයෙන් කල්පනා කර කර මේ වස්තුව මේ විදිහයි ප්‍රියයි මනාපයි කියලා ඒ පිළිබඳව කල්පනාවල් ඇති කරගන්නවා. ඒ වගේම ඒ වස්තුව Tamanට ලැබෙනකොට නන්දි වශයෙන් සන්තෝෂයක් සතුටක් හිත තුළට ඇති කර ගන්නවා. ඊළඟට සෙනෙහය ඒ පිළිබඳව බැඳීම ඇති කර ගන්නවා. ඒ වගේම කාම වස්තුන් පිළිබඳව දැවිල්ල පරිලාහය ඇති කර ගන්නවා. ඒ කාම වස්තුන් නිසා හිතෙන් දැවීම ඇති කරගෙන සමහර වෙලාවට ඒ වස්තුව වෙන කෙනෙකුට අයිති වෙනවා දකින්න කැමති නැතුව කාම වස්තුව නිසාම පරිලාහය ඇති කර ගන්නවා. ඊළඟට ඒකෙන් මුත්තාව කියලා කියන්නේ මුසපත් භාවයටපත් වෙනවා. කාම වස්තුන් නිසාම තමන් මුලාවටපත් වෙලා මුසපත් වෙලා කරන්නේ මොනවාද කියන්නේ මොනවාද කියලා නොදන්නා තත්වයට මේවා ක්ලේශ කාම වශයෙන් දියුණු වෙනකොටපත් වෙනවා. ඊළඟට අජ්ජෝසානයේ වශයෙන් දක්වන්නේ ඒකේ ඇතුළටම පතුලටම ගිලා බහැලා ඒ කාම වස්තුව පිළිබඳව බොහොම ගිජුව ආසාවෙන් භුක්ති විඳීමට පටන් ගන්නවා. යෝගය කියලා කියන්නේ කාම වස්තුව පිළිබඳව අනවශ්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්නවා. සම්බන්ධතා ගොඩනගාගෙන ඒ තුලින් බැඳීම් ඇති කර ගන්නවා. ඕඝය කියලා කියන්නේ ඒක ආක්‍රමණය කරනවා. ඒ කාම වස්තුව වෙනත් කෙනෙකුට කිසි ලෙසකින් අයිති වෙනවට කැමති වෙන්නේ නැතුව තමන්ඩම පමණයි කියලා ඒ පිළිබඳව ආක්‍රමණයක් කර ගන්නවා. උපාදාන වශයෙන් තදින් අල්ලා ගැනීම කරනවා. නීවරණ වශයෙන් මුලාවටපත් වෙනවා. ඊළඟට තණ්හාව වශයෙන් බැඳෙනවා. මේ විදිහට මේ කාම වස්තුන් පිළිබඳව කෙලෙස් කාම වශයෙන් බැඳීම තමයි තාම භයානක හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා අපි කාම වස්තුන් පිළිබඳව උගන්වනකොට සඳහන් වෙනවා තස්ස චේ කාම යානස්ස ඡන්ද දාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්ධෝව රුප්පති. ඔන්න ඔතනයි ආදීනවේ පෙන්වනු ලබන්නේ. අර විදියෙන් ආස්වාද වශයෙන් බැසගත්තා වූ මේ කාම වස්තුව තමන්ගෙන් වෙන් වෙනකොට තමන්ගෙන් ඈත් වෙනකොට තමන්ගෙන් සදාකාලිකව තමන් නොදකින තත්වයටපත් වෙනකොට ලොකු දුකක් කනගාටුවක් ඇති වෙනවා. ඒ දුක කනගාටුව බුදුරජාණන් වහන්සේ උපමාවට දක්වන්නේ අර විදිහේ තමන් කාම වස්තුව පිළිබඳව බැඳගෙන ඉන්න කෙනාට තේ කාමා පරිහායන්ති සල්ල විද්ධෝව රුප්පති හරියට ආයුධයකින් පපුවට ඇන්නාම කොයිතරම් ලොකු වේදනාවක් වෙනවද? ඒ වගේ මේ කාම වස්තුව නැති වෙලා යනකොට තමන් ආසා කරපු දේ ඈත් වෙනකොට තමන්ගෙන් සම්පූර්ණයෙන්ම තමන්ට නැති වෙනකොට ඉවසන්න බැරි ලොකු වේදනාවක් ඇති වෙනවා මේ පින්වතුන් කවුරුත් දන්නවා ආයුධයකින් පපුවට නෙමෙයි වෙන කොතෙන්ද යන්නත් කොයිතරම් ලොකු වේදනාවක් එනවද ඉතින් සල්ල විද්ධෝව රුප්පති සතකින් ආයුධයකින් කඩුවකින් මුවහත් එකකින් ඇන්නාම ලොකුම ලොකු ඉවසන්න බැරි වේදනාවක් එනවා. ඒ වගේ තමයි මේ කාම වස්තුන් අපට පෙනුනේ නැතුවට ඇතැම් විටේ පුජ්‍යලයා ඒ කාම වස්තුව නැතිකම නිසා ලොකු දුකකට කනගාටුවකට පත් වෙලා හිතෙන් ලොකු වේදනාවක් භුක්ති විඳින තත්වයට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාම වස්තුන් පිළිබඳව දක්වන තැන්වලදී මේ කාමයන් කොයි විදිහද කියන එක නොයේක ආකාර උපමා වලින් දක්වලා තිබෙනවා. අප්පස්සාදට්ඨේන අට්ටි කංකලූපමා කාමා මේක මේ කාම වස්තුන් කියන එක හරියට මල සතෙක් මස් නැති ඇට කෑල්ලක් මල මැරිච්ච සතෙකුගේ මල මස් නැති ඇට කෑල්ලක් අරගෙන උරා බොනවා කනවා බල්ලෙක් ඒකේ කිසිම ආස්වාදයක් ඇත්තේ නැහැ මේ අය දැකලා ඇති ඔය මස් කපන තැන්වලට බල්ලෝ සතුන් ගියපුවාම ඔක්කොම මස් ටික සූරලා ඇට කෑල්ල විසි කරපුවාම ඒ බල්ලා ඒක කනවා හපනවා නමුත් ඔහුගේ දත් හැපිලා එන අර ලේ රහ ඇරෙන්න මේ ඇට සැකිල්ලේ කිසිම රසයක් නැහැ. ඒ වගේ දක්වනවා අප්ප අප්පසාදට්ඨේන අට්ටිකංකලූපමා කාම ආස්වාද බොහෝම කෙටි ටික තියෙන නිසා හරියට මස් කෑල්ලක් වගේ මස් ඇටයක් වගේ තමයි මේ කාම වස්තුන් කියලා. බහු සාධාරණට්ඨේන මංශ පේසූපමා කාමා මස් කෑල්ලක් කොහේ හරි වැටිලා තිබුණාම මේකට ගිජු ලිහිණියෝ කාක්කෝ නොයේ සත්තු වට වෙනවා. එක්කෙනෙකුටවත් ඇතැම් පිට ගණ්ඩ දෙන්නේ නැහැ. එක එක කොට කොටා මේ මස් කෑල්ල ගණ්ඩ තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ බහුසාධාරණට්ඨේන මංසපේසූපමා කාම බොහෝ දෙනාට සාධාරණ නිසා මේ කාම වස්තුන් බොහොම ආදීනව සහිතයි මේ වගේ කාර්යයක් ඇත්තේ නැහැ කියලායි උපමා වලින් දක්වනවා. 98ට එන තිනුක්කූපමා කාම හරියට තනහුලකට තමයි මේ කාමය උපමා කරලා තියෙන්නේ. තනහුල කියන එක දන්නවා. තනහුල අල්ලාගෙන අපි පරණ අය දන්නවා ඉස්සර ගමන් බිම යනකොට හුළු අත්තක් පත්තු කරගෙන යනවා. මේ හුළු අත්ත Taman ඉන්න පැත්තට අල්ලාගෙන යනකොට ටික ටික දැවිලා ඇතැම් පිට අතෑරියේ නැත්තම් Tamanුත් ඒකෙන් දැවීමටපත් වෙනවා. ඒ වගේ කියලා දක්වනවා ඒ පිට මේ පිට හැරුණාම අනිත් පැත්තට මෙහාට කරකවපුවාම මේ ගිනිහුල පත්තු වේවි ඇවිල්ලා තමනුත් දවන තත්වයටපත් වෙනවා වගේ මේ කාම වස්තුනොත් පුජ්‍යලයා දවන තවන ස්වභාවයටපත් වෙනවා පරිලාහට්ඨේන අංගාර කාසූපමා කාම අංගාර කාසූපමා කාමා කියලා කියන්නේ හරියට ගිනි අඟුරු ගොඩක් වගේ ගිනි අඟුරු ගොඩ දන්නවා කවුරුවත් කිට්ටුවට යන්න කැමති නැහැ අහලට ළඟට කිට්ටු කරන්නට ඔසවාගෙන ගිහිල්ලා දාන්න හදනකොට උනත් පස්සට පයින් එක තමයි ස්වභාවය. ඒ වගේ තමයි හැම පැත්තෙම දැවෙන, තැවෙන ස්වභාවය තමයි මේ කාම වස්තුන්ගේ තිබෙන්නේ. ඉත්තර පච්චපට්ඨාට තේන සුපින කූපමා කාම හරියට රෑ දැක්ක හීනයක් වගේ. හීනය කියන එක දැක්කා පස්සේ බලනකොට කල්පනා කරනකොට හීනේ අමුතුවෙන් Tamanට ගණ්ඩ විඳින්න ආස්වාදයක් නැහැ ඒ වෙලාවේදී පමණයි පස්සේ බලනකොට ඒ කිසි දෙයක් නැහැ. ඒ වගේ කියනවා යන්තම් පෙනී දැනි යන ආස්වාදයක් ගෙන දෙන. ඒ වෙලාවට පෙනිලා හොඳ දෙයක් නම් ලොකු ආස්වාදයක් භුක්ති විඳිනවා. ඒ හීනේ නරක දෙයක් නම් ඒ වෙලාවෙම Taman ලොකු දුකකටපත් වෙනවා සමහර වෙලාවට ඒ ගැනම තැවි තැවි ඉඳ සිද්ධ වෙනවා. යාචිත කූපමා කාමා හරියට ඉල්ලාගත් දෙයක් වගේ මේ කාමය අපි දන්නවා ඒ පිරුවට නොඑක් දේවල් එක එක්කෙනාගෙන් ඉල්ලා ගන්නවා. ඉල්ලාගත්ත දේ අය ආපහු දෙන්න ඕනේ. ඒ වගේ තමයි මේ කාම වස්තුනොත් ඉල්ලාගත්ත දෙයක් වගේ Tamanඩ නিত্যව ස්ථිරව තියාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. රුක්ක ඵලෝපමා කාම ගහක ගෙඩි හැදුනහම ඒ ගහේ ගෙඩි එක එක්කෙනා එක එක ආකාරවලට කඩා ගන්නවා. සමහරු ගහට ගොඩ වෙලා කඩා ගන්නවා. සමහරු අතු කපලා කඩා ගන්නවා. ඉතින් ඒ ආකාරවලින් දුටු දුටුවන් කඩා බිඳ දමන නිසා ඒ ගහේ අතු රිකිලි සියල්ලම කැඩී යනවා. ඒ වගේ තමයි කියලා උපමාවට දක්වනවා මේ කාම වස්තුව. අති සූනූපමා කාම හරියට කොළඹු කොටයක් අරගෙන ওই මස් වගේ දේවල් කපනකොට පිහියෙන් අර කොළඹු කොටේ කැපි කැපි යනවා. ඒ වගේ කඩ කඩව කෙටුම් ලබන නිසා මේ කාම වස්තුනොත් හරියට අර කොළඹ කොටයකට මස් කටන කැත්තෙන් කපනකොට කැපි කැපි යනවා වගේ මේවා කැපීමට විනාශ ස්වභාවයටපත් වෙනවා. සත්‍ය සුලූපමා කාම හරියට ඇන ගහලා ඇන වලින් සිදුරු කරපුවාම ලොකු වේදනාවක් ඇති වෙනවා. ඒ වගේ තමයි කියන හමුවන්නම් තම තමන්ට දරින දරින අය, දකින දකින අය සිදුරු කරන නිසා මේ කාමය හරියට ඇණේකින් උලකින් අයින්නා වගේ ලොකු වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම සප්පටි භයට්ඨේන සප්පති රූපමා කාම හරියට සර්පයෙක් අපට හමු වුනහම සර්පයාගේ ඔළුව අපි පෑගුවොත් සර්පයාගේ හිස පැත්ත පෑගුවොත් මොකද වෙන්නේ සර්පයා දෂ්ට කරනවා ඒ වගේ උපමාවට දක්වන්නේ සප්පති රූපමා කාම හරියට සර්පයෙකුගේ ඔළුව වගේ පෑගුණා වගේ තමයි මේ කාම වස්තුම් ලොකු දුක් වේදනාවක් පීඩාවක් ලබා දෙනවා. ඒ නිසා මේක හරියට බිය එලවන නිසා අර සර්පයා දැක්කහම ඒ සර්පයා පාගන්නේ නැතුව ඈත් වෙලා අයින් වෙලා යනවා වගේ මේ කාම වස්තුන්ගෙන් ඈත් වෙන්න උත්සාහවත් වෙන්න ඕනෑ කියන එක තමයි දක්වන්නේ. අග්නි කන්දෝපමා කාම හරියට ගිනි කඳක් වගේ මේ කාම වස්තුන්. ගිනි කඳෙන් කරන්නේ ගින්දරට වැටුනහම දැවිලා පිච්චිලා හළු වෙලා යනවා විනාශ වෙනවා. ඒ වගේ තාප කරණට්ඨේන අග්ගිකන්දූපමා කාම තාපය දැවිල්ල Tamanට ඇති කරන නිසා මේ සියල්ලම විනාශ කරන හලු කරන తත්වය ඇති වෙන නිසා මේ කාම වස්තුන් ලොකු දුක් වේදනාවක් දෙනවා කියලා මේ විදිහට උපමා වලින් 11 ආකාරයකට මේ කාම වස්තුන්ගේ තියෙන తත්වය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා මේ කාමවස්තුන්ගේ තියෙන ආදීනව මේ කාමවස්තුන් කොයි විදිහටද Tamanට ලැබෙන්නේ කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ කාම සූත්‍රය පැහැදිලි කරන තැන්වලදී ඊටාම හොඳට අපට මේ කාමවස්තුන්ගෙන් ඇතිවෙනා වූ ආස්වාදයේ තේරුම් අරගෙන මේ ආස්වාදයම ටික කලකින් ආදීනව ස්වභාවයට පත් වෙනවා කියන එක තේරුම් ගන්නට කියන එක තමයි උන්වහන්සේ ඊළඟ ගාථාවෙන් දේශනා කොට වදාළේ යෝ කාමේ පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්ති අන්න යම්කිසි කෙනෙක් මේ කාමවත්තුන්ගේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන මේ කාමවත්තුන් මේ මේ ආකාරයි මේ මේ විදිහට අපට දුක් දෙනවා ඒ නිසා මේ කාම වස්තුන්ගෙන් අපි නිස්සරණයක් ලබා ගන්න ඕනේ. ඒක කොයි විදිහද කියන එක අර කලිනුත් දක්වා වගේ සප්පස්සේව පදා සිරෝ මේ ගාථාවලිනුත් දක්වනවා හරියට සර්පෙක් පෑගුණාම සර්පයාගේ හිස පැත්ත Taman රවණ බොහොම ඉක්මනින් අයින් වෙලා එතනින් මෑත් වෙලා සර්පයාගෙන් ඈත් වෙලා යනවා වගේ යෝ කාමේ පරිවජ්ජේති යම්කිසි කෙනෙක් මේ කාම වස්තුන් දුරු කරනවා නම් කාම වස්තුන්ගෙන් ඈත් වෙනවා නම් සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති අන්න අර විසත්තික සංඛ්‍යාත මහා තණ්හාවෙන් මේ බැඳීම් වලින් ආසා වලින් Tamanට ඈත් වෙලා යම්කිසි සැනසෙල්ලකට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් කොයි විදිහටද මේවා පිළිබඳව ගිජු වෙන්නේ කියන එක තවදුරටත් කාම සූත්‍රයේදී දක්වනවා. කෙත්තං වත්තුං හිරඤ්ඤං වා ගවාසන්දාස පෝරිසං තියෝ බන්දු පුතුකාමේ යෝ නරෝ අනුගිජ්ජති අපි මේවා එක එකට ඇලෙන්නේ ගැලෙන්නේ ඒවා පිළිබඳව සම්බන්ධ වෙන්නේ කෙත් වතු පිළිබඳව අපි බැඳෙනවා ඒ වගේම ධන ධාන්‍ය ආදී පිළිබඳව ඒවා බැඳෙනවා ඊළඟට තමන්ගේ ඉන්න දූ දරුවෝ දැසි දස්සෝ කම්කරුවෝ ස්ත්‍රීන් පුරුෂයන් ඔයෙක් ආකාර වලින් එක එක ආකාර වලට මේවට ගිජු වෙලා බැඳිලා තමන්ගේ සංසාරය දීර්ඝ කරගන්න මහන්සි ගන්නවා. ඉතින් ඒ නිසා මෙතනදී ධර්මානුකූලව තේරුම් ගන්න තියෙන්නේ මේ වගේ තියෙන ආදීනව ගැන තමයි කල්පනා කරන්න ඕන. මේ එකක්වත් අපට අත්හරින්න පුළුවන් කමක් නැහැ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපට කෙත්වතු ඕන, ධන ධාන්‍ය ඕන, දූ දරුවෝ ඕන, ගෙවල් දොරවල් ඕන, ඇඳුම් පැළඳුම් ඕන. මේ එකක්වත් එපයි කියන එක නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවලින් පැහැදිලි කරන්නේ. සෑම කෙනෙකුටම මේවා අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේටත් වැඩ ඉඳ උන්වහන්සේ සිවුරු පිළිකර අවශ්‍ය වුණා. උන්වහන්සේටත් සේනාසන අවශ්‍ය වුණා. පිළම්පස අවශ්‍ය වුණා. උන්වහන්සේට බෙහෙත් තේත් ටික අවශ්‍ය වුණා. මේ හැම දෙයක්ම අවශ්‍යයි. නමුත් මේකේ සඳහන් කරනු ලබන්නේ යථා තත්ත්වය අවබෝධ කරගත්තොත් අර Tamand අර හෘදයට ආයුධයකින් යන්නාම ලොකු වේදනාවක් ඇති වෙනවා වගේ මේ වගේ වෙන් වෙනකොට වේදනාව ඇති වෙන්නේ නැහැ. යථා තත්ත්වයේ තේරුම් අරගෙන අපි මේවා පරිහරණය කරන්න ඕනේ. භික්ෂූන් වහන්සේලා පිළිබඳව දක්වනකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට නිතරම සඳහන් කරලා තියෙන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව මේ සිව්පසේ පරිහරණය කරන්න. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ නිතර සිහි කරන්නේ දාණය වළඳනකොට සිවුරු පිරිකර පොරවනකොට ඒ වගේම සේනාසනයක් පරිහරණය කරනකොට ගිලම්පස ගන්නකොට බෙහෙත් හේත් තමන් වළඳනකොට තමන්ගේ ශරීර යාපනය සඳහා පමණයි මේවා පරිහරණය කරන්නේ මේ හැම දෙයක්ම නැති වෙනවා විනාශ වෙනවා කියන తত্ত্বය හිතලා කල්පනා කරලා මේවා පරිහරණය කරන්නයි කියලා දක්වලා තියෙනවා. ඉතින් එහෙම පරිහරණය කළේ නැත්නම් මේ කාම වස්තුන්ට ගිජු වෙනවා. බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ සිව්පස පරිභෝගය කරන්නේ සාමි පරිභෝගයෙන් යුතුව Tamanට අයිති දෙයක් හැටියට ඒ සිව්පස පරිභෝගය කරනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාටත් අර ප්‍රත්‍යවේක්ෂාදිය කරගෙන මේ සිව්පස පරිභෝගය කරනවා නම් දායාදයක් Tamanගේ බුදුරජාණන් වහන්සේගෙන් ඒ ගුරු පරම්පරාවෙන් Tamanට ලැබුණ දායාදයක් හිමිකාරයෙක්වපත් වෙනවා වගේ මේවා નિયම විදිහට නිසි විදිහට පරිහරණය කළා වෙනවා. නමුත් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව මේවා ලැබුණාම නුවණින් මෙනෙහි කරන්නේ නැතුව පරිහරණය කරනවා නම් ණයට කෑමක් වගේ කියලායි දක්වලා තියෙන්නේ. ණයට ගත්තාම ඒවා නැවත ගෙවන්න වෙනවා. ඒ වගේ තමයි මේවා අපි පරිහරණය කරනකොට භික්ෂූන් වහන්සේලාට පවා බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන්ම දක්වලා තිබෙන්නේ ප්‍රත්‍යවේක්ෂාව කරන්න. මේවා ගැන මෙනෙහි කරන්න. මම මේ දාණය වළඳන්නේ මගේ ජීවිත යාපනය සඳහා. මට මේ ශ්‍රමණ ධර්මය ආරක්ෂා කරගන්නයි. මම මේ සිවුරු පොරවන්නේ සීත උෂ්ණාදියෙන් වැළකීලා මගේ ජීවිතය පවත්වාගෙන යන්නයි කියලා ඒ විදිහට නුවණින් කල්පනා කරලා මේ සිව්පස පරිභෝගය කරන්නයි කියලා සඳහන් කරනවා. ඒක අපේ ගිහි පින්නතුන්ටත් එහෙම කල්පනා කරගෙන මේවා අපට අවශ්‍යයි මේවා අපි හරියම්බ කරගන්න ඕනේ ගිහි ජීවිතයේ විශේෂයෙන්ම නෙක්ඛම්ම පටිපදාවට බර වෙලා නෙමෙයි. ඉතින් ඒ නිසා ගිහි ජීවිතයක් ගත කරන අයට මේ කාම වස්තුන් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය වෙනකොට ඒවා පරිහරණය කරලා ඒ වගේම Tamand දුකක් කනගාටුවක් ඇති නොවන විදිහට යථා තත්ත්වයේ තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්ත කෙනාට Tamange දරුවෙකුගේ වියෝව, Tamange ස්වාමියාගේ වියෝව, Tamange මව්පියන්ගේ වියෝව ඒවා ගැන බොහොම ඉවසිල්ලෙන් කල්පනා කරලා හිත තනසා ගන්න පුළුවන්. මේක තමයි කාමවත්තුන්ගේ ස්වභාවය. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. කාලයයි තියෙන්නේ. ඇතැම් විට අපි බලාපොරොත්තු වෙන විදිහෙන් තියෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා කියලා හිතාගෙන මේවා පරිහරණය කරනවා නම් අර දුක් වේදනා අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අර ගෝවියාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ඒකයි මෙන්න මේ වගේ ස්වභාවය මේවා මෙහෙම තියනවා මේ විදිහට තිබිලා මේක නැති වෙලා යනවා අබලානං බලීයන්ති මද්ධන්තේනං පරිස්සයා තතෝනං දුක්ඛ මන් වේති නාවා බින්න නිවෝදකං උපමාවක් දක්වනවා බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ යනකොට නැව හිල් වෙලා නැවට වතුර එකතු වුණොත් මොකද වෙන්නේ නැව ගිලිලා ඔක්කොම නැවේ ඉන්න අය විනාශ වෙනවා ඒ වගේ යම්කිසි කෙනෙක් මේ කෙලෙස් සංඛ්‍යාත මේ වගේ ඇලි ගලි පෙව්වගෙන්ම මැඩිලා ඒ වගේ ඒවටම උත්සාහවත් වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ට හරියට අර නැව ගිලෙනකොට ලොකු දුකක් කනගාටුවක් ඇති වෙනවා වගේ තතෝනම් දුක්ඛමන් වේති. ඒ අයට ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඉවසා ගන්න බැරි වෙනවා. කල්ැතුව තමන් මේවා පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා තමන්ට ඒවායේ තියෙන අසාර తත්වය තේරුම් කරගන්න බැරි නිසා තමයි හරියට අර නැව ගිලිලා නැවේ ඉන්න අය ඔක්කොම විනාශ වුණා වගේ මේ කාම වස්තුන්ට ගිජු පිරිසට ඒ කාම වස්තුන්ගේ නැතිවීම නිසා විනාශ වීම නිසා ඒ වගේම ඈත් වීම නිසා හරියට ලොකු දුක් වේදනාවකට පත් වෙන්න සිද්ධ වෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් එහි දක්වනවා තස්මා ජන්තු සදා සතෝ කාමානි පරිවජ්ජේ තේ පහාය තරේ ඕගං නාවං සිත්වාච පාරගු ඔන්න දැන් අන්තිමටම උන්වහන්සේ දේශනා කරගෙන යනවා යම්කිසි කෙනෙක් යම්කිසි සත්වයේ පුජ්‍යලයක් සිහියෙන් යුතුව කාමානි පරිවර්ජ්‍යය මේ කාමවත්වෝම් පරිහරණය කරනවා නම් සිහිය තියෙන්න ඕන මේ කාමවත්වෝම් පරිහරණය කරනකොට සිහිය ඇතුව කල්පනාවෙන් නුවණින් යුතුව මේ කාමවත්වෝම් පරිහරණය කරනවා නම් නාවං සිත්වාච පාරගු නැවේ යම්කිසි වතුර ටිකක් නැවට එකතු වුනහම ඒක ඉහලා වතුර ටික ඉහලා වතුර අයින් කරලා දාලා නැව පදවාගෙන ගිහිල්ලා ඒ යන්න ඕනෑ තැනට පාරගු එගොඩට යන්න පුළුවන් තත්වයටපත් වෙනවා. තේ පහය තරේ ඕඝං මේ මහා ඕඝය කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියන කේ සැඩ ජල පහරවන් තරණය කරගෙන ඒ නිර්වාණයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි තේරුම් කරගන්නට ඕනෑ කරනවා මේ සංසාරයේ ජීවත් වෙනකොට මේ කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියන මේ කෙලෙස් හැඩ ජල පහරවල් වලට අපි කවුරුත් අහු වෙනවා. කාම නැමැති ඕගහෙට අහු වෙනවා. කාම නැමැති ඕගහෙට අහු වුණාම කල්පනා කරන්නේ ඇස පිනවන්නේ කොහොමද? දිව පිනවන්නේ කොහොමද? කන පිනවන්නේ කොහොමද? නාසය පිනවන්නේ කොහොමද? ශරීරය පිනවන්නේ කොහොමද කියලා ඒවා පිළිබඳව නිතර නිතර නිතර නිතර ඒවා පිළිබඳවම හොයන්නට කල්පනා කරන්නට උත්සාහවත් වෙනවා. ඒ වගේ තියෙන ආදීනව පිළිබඳව කල්පනා කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා නැව හිල් වෙලා තියෙන වෙලාවේදී උත්සාහවත් මිනිසයෝ නුවණ ඇති අය ඉක්මනින් මේ සිදුර වහලා නැවේ තියෙන වතුර ටික අයින් කරපුවාම නැවට කිසි උපද්‍රවයක් නැතුව නැවේ ඉන්න අයට ඒ එගොඩට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ තමයි මේ කාම නැමැති ඕගයන්ට අහු වෙලා ඉන්න අපි ඒ කාම නැමැති ඕගයන් තරණය කරගෙන භව නැමැති ඕගය තරණය කරගෙන ditthi නැමැති ඕගය තරණය කරගෙන අවිජ්ජා නැමැති ඕගය තරණ කරගෙන මේ සසර කතරින් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා එදා අර ගොවියා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ඒ ගොවියාට මේ කාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. ඒ ගොවියාට නම් ඒ ධර්මය අහලා ඔහුගේ පින මෝරලා තිබුණා. බුදුරජාණන් වහන්සේත් ඒ නිසාමයි ඔහු කරා යමින් වරින් වර අර විදිහේ ඔහුගේ සිත සැනසෙන විදිහට කතාබස් කරමින් අවසාන අවස්ථාවේ ඔහුගේ හිත දුකටපත් වෙලා ඉන්න වෙලාවේදී මේ ධර්මය දේශනා කරමින් යථා තත්වය ඔහුට පැහැදිලි කරලා දුන්නේ. ඒ පැහැදිලි කරලා දීම තුලින් ඔහුගේ හිත සැනසීමටපත් වුණා. සැනසීමටපත් වෙලා ඔහු තේරුම් ගත්තා මේක තමයි කාමයන්ගේ ස්වභාවය. පැවතිලා මේ විදියට නැති වෙලා යනවා. ඒ නිසා මම හිත හදාගන්න ඕනේ කියලා කල්පනා කරලා අර ගොවි මහත්මයා බුදුබණ අහලා ඒ බුදුබණ තුලින් සැනසීම ලබාගෙන සෝවාන් තත්වයටපත් වුණා කියලා ඒ දේශනාව තුල සඳහන් වෙනවා. ඉතින් අපට ඒ තරම් තත්වයට දියුණුවක් නැති වුණත් අපි ගිහි පැවිදි කවුරුත් මේ බුද්ධ දේශනාව කියවීමෙන්ද ඇසීමෙන්ද ශ්‍රවණය කිරීමෙන්ද හිතට ගන්න ඕන කරන්නේ මේ කාම වස්තුන්ගේ ස්වභාවය මේකයි කාම වස්තුන් පිළිබඳව ඇලෙනකොට ලොකු ආස්වාදයක් දැනෙනවා ඒ ආස්වාදය දැනුණහම ලොකු ප්‍රීතියක් සතුටක් සොම්නසක් ඇති වෙනවා තේ කාමා පරිහායන්ති සල්ල විද්ධෝව රුප්පති යම් කිසි වෙලාවක ඒ ආස්වාද ජනක ඒ කාම වස්තුයෙන් වෙන්වීමක් සිද්ධ වුණා නම් අන්න ඒ වෙලාවට උලකින් ආයුධයකින් යනවා වගේ ලොකු වේදනාවක් දැනිලා ලොකු කම්පණයකටපත් වෙලා ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා කියන එක මේක තේරුම් අරගෙන නෙක්ඛම්ම පටිපදාව වඩන්ට කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් මේ පින්නතුන් අහලා තියෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව නෙක්ඛම්මේ ආනිසංසාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දන් දීමේ තියෙන වටිනාකම පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට සිල් රැකීමේ තියෙන ආනිසංස දක්වලා තියෙනවා. ස්වර්ගයේ උත්පත්තිය ලබන්නට ඒ වගේම ලැබෙන පිටුවහල පිළිබඳව දක්වලා තියෙනවා. අන්න ඊළඟට කාමයන්ගේ තියෙන ආදීනව පිළිබඳව පැහැදිලි කරලා මෙන්න මේ කාම වස්තුන් කොයි විදිහට ලැබුණත් මනුෂ්‍ය ලෝකේ උපන්නත් දිව්‍ය ලෝකේ උපන්නත් මේ සත්ත්ව කාම ස්වර්ගයේ කොහේ හිටියත් අපට මේ කාම වස්තුන් ලැබුණාම මේ කාම වස්තුන්ගෙන් වෙන් වෙන්න වෙනවා දෙවියෙක් වෙලා උත්පත්ති ලැබලා හිටියත් ඒ දිව්‍ය ආත්මයෙන් කවදා හෝ චුත වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා නෙක්ඛම්මේ ආනිසංස මේ කාම වස්තුන්ගෙන් වෙන්වීමේ තියෙන ආනිසංස තේරුම් ගන්න උත්සාහවත් වෙන්නයි කියලා වදාලා. මේ අය අහලා තියෙනවා මකාදේව ජාතකය එක නරකෙසක් දැකලා මකාදේව රජුරෝ රජකම බාර දීලා තමන්ගේ පුතාට නයිස් ක්‍රම්‍ය ඒ தത്വයට පත් වුණා ගිහි ගෙයින් නික්මලා ගියා. අපේ බෝධිසත්වයන් වහන්සේ වුණත් මහා විනිස්ක්‍රමණය කළා කියලා කියන්නේ අර සතර පෙර නිමිති දැක්කා ඒ සතර පෙර නිමිති දැකලා මේ සංසාරයේ ස්වභාවය මෙහෙමයි කියලා බුදුවෙන්ටත් කලින් අවබෝධ කරගෙන උන්වහන්සේ මහා අබිනිෂ්ක්‍රමණය කරලා තමයි සම්පූර්ණයෙන්ම මේ කාම වස්තුන්ගෙන් වෙන්වීම පිළිබඳව ලෝකයට දේශනා කරන්න පුළුවන් උතුම් වූ බුද්ධත්වය අවබෝධ කරගත්තේ. එනිසා අපිත් හැකි තරමින් උත්සාහවත් වෙමු මහන්සි වෙමු මේ කාම සූත්‍රයේ සඳහන් ධර්ම කරුණු තව තවත් කියවලා තව තවත් ඒ පිළිබඳව අවබෝධයක් ලබාගෙන අපේ හිතට සැනසීමක් වෙන විදිහට මේ කාම වස්තුන්ගෙන් සම්පූර්ණයෙන්ම කවදා හෝ තුරන් වෙලා ලැබන්නට පුළුවන් උතුම් වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට අපට ශක්තිය ලැබෙන්නට අපි ක්‍රියා කරන්න ඕනෑ කියන හැඟීම මේ වෙලාවේදී කවුරුත් ඇති කරගෙන තිසරණ පංචශීලයේ පිහිටලා ධර්ම දේශනාවට අහුම්කම් දීලා අත්පත් කරගත්තා උතුම් වූ පුණ්‍ය ශක්තියේ බලයෙන් කාමාස්වාදය කාමාදීනව තේරුම් අරගෙන මේ කාමයන්ගෙන් නික්මිලා සදාකාලික නෛෂ්ක්‍රම්‍ය වන අති උතුම් සාන්ත වූ අජරු අමා මහ නිවන් සැපතින් සැනසීමටම මේ ධර්ම ශ්‍රවණමය පිංකම අපට හේතු ආසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නවා පින්වත්නි අද අද දිනට નિયમિત මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා තිබෙන්නේ අද දිනේටම ජන්මදිනයත් එදිලා තිබිලා අද දිනේට තුන් මාසයකට කලින් පරලෝ සැපත් තුන පොල්ගහවෙල ගොඩවෙල රෝහල පාරේ විසූ මුල් ඒරියාව මූලික රෝහලේ සේවය කළ විද්‍යුත් නිකර්පණ රේකන ශිල්පී රසික සඳරුවන් දෙල්පාගොඩ තරුණ මහත්මයාට පින් අනුමෝදන් කිරීම සඳහායි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පොල්ගහවෙල දෙල්පාගොඩ පවුලේ සැමත් හර්ෂණී නදීකා තුළු ඒ පවුලේ සැමත් සියලුම ඥාතීන් හා මිතුරු මිත්‍රයනුත් එකතු වෙලා තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දැරුවේ. ඉතින් ඒ නිසා ඒ තරුණ මහත්මයා විශාල සේවයක් සිද්ධ කරලා ඒ තරුණ අවදියේම මේ කවුරුත් බලාපොරොත්තු නොවන වෙලාවේදී මව්පියන්ට ඥාතීන්ට හිත මිතුරන්ට දුක් ඇති වෙන විදිහට එතුමාගේ වෙන්වීම සිද්ධ වුණා. ඉතින් ඒ වෙන්වීම අපි කාටත් දුකක්. නමුත් මේක තමයි ධර්මය ස්වභාවය ලෝකයේ ස්වභාවය කියන එක කල්පනා කරලා හිතේ සැනසීම ඇති කරගෙන අද මේ ධර්ම දේශනාවක් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දීලා මේ පින්නතුන් සිද්ධ කරගත්තා වූ කුසලානි සංසයෙන් ඒ රසික සඳරුවන් දෙල්පාගොඩ කරුණ මහත්මයාට හැකිතරම් ඉක්මනින් මේ සංසාර ගමන භව ගමන නැති කරගෙන සසර දුකින් අත මිදලා සාන්ත වූ අජරු අමා මහ නිවනින්ම සැනසීමට වාසනාව ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමු මේ හැමටත් උතුම් වූ නිවන් සැපම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු සාසනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්칸තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරම් රක්칸තු ත්වං සදා අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මීරිකම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ සංඥා ලේඛකාධිකාරී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද මකුලෑවේ විමල සාමින්ද්‍රයන්න් වහන්සේ ඔබට